ඉරිදා සංග්‍රහය සමාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර කලාත්මක අර්ථ සම්පන්න මధుරතාව විඳගනිමු. මේ ඇරඹෙන්නේ ඉරිදා සංග්‍රහයයි. සිපිරිගේ පාමුල නමින් කව් ගී පොතක් එළිදුටුවා. සිරකරුවන්ගේ කාව්‍ය සංග්‍රහයයි ඒ. සම්පාදනය කොට තිබෙන්නේ සිරකරු සාහිත්‍ය කලා සංසදයේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් තමයි මේ පොත පිට වෙන්නේ. අවුරුදු 200කට ආසන්න කාලයක් තිස්සේ සිරකරුවත් දිත්තිවල අඟුරු කෑලි වලින් විවිධ තැන්වල හවුවෙන පත්තර කෑලි වල කවි ලියා තිබුණා. ඒ කවි එකතු කොටයි මේ පොත එලි දක්වන්නේ. එහි එක් කවියක මෙසේ සඳහන් වනවා. ඊළඟ දුරුත්තට කලින් ඉල්මහේ වැහි අරන් ඔබ එනකන් ගම් පියසට ඉඩෝරය ඔහි තියෙද්දී දුරුතු සීත සුලං එක්ක අකුණු ගහන බක්මාසේ මහවැස්සට තුරුළු වෙන්න මං ඉන්නවා දින ගැන ගැන ඔබ එනකල් මඟ බලන්න ඔයා දුන්න චූටි දූගේ මල් හිනාව සුවඳ එක්ක ඒ කවියේ සංකල්පනාවත් සමග ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගන්නේ මල්ලිකා කහවිට නම් වූ ගායන ශිල්පිනිය ගැයූ ගීතයක් මේ ගීතය ඇතුළත් වූයේ ලාදලු චිත්‍රපටයට 1965 තමයි මේ චිත්‍රපටය තිරගත වන්නේ. වනිතාවක විසින් රචිත ප්‍රථම සිංහල චිත්‍රපට ගීයේ හැටියට මහාචාර්ය සුනිල් ආරියරත්න එය නම් කරනවා. ගීතය රචනා කොට තිබෙන්නේ චන්ද්‍රා වයමන්. ගීතයේ තනුව නිර්මාණය කොට තිබෙන්නේ ආචාර්ය WD අමරදේව. මේ මල්ලිකා කහවිට. Thank you. මැරිත් නැසෙවි මල් පෙනි උසෝයා නැතිවද සතුට තව ඔබට දෙනිලද නොදෙනි ඔබ මේ නිහඬ වුණි ඔබ මේ නිහඬ වුණි නැගී නොසිට පෙරටම යන්න. පෙරට යෑම යනු පරිපූර්ණත්වය කරා යෑමයි. ඉදිරියට යද්දී ජීවන මඟෙහිදී හමුවන කටුවලට තියුණු ගල්වලට බිය නොවන්න. මෙසේ පවසන්නේ කලීල් ජිබ්‍රාන් නම් වූ දාර්ශනිකයා කවියා නිර්මාණකරුවා විසින් ධර්මදාස වල්පොළ මේ ගායන ශිල්පියා අපේ ගීත වංශයේ අද්විතීය ගායන පෞරුෂයක් 1962 දී කැලෑමල් වේදිකා නාට්‍යයට ඔහු ගීතයක් ගායනා කළා. එම ගීතය රචනා කළේ විමලවීර පෙරේරා නම් වූ රචකයා විසින්. එහි සංගීත නිර්මාණය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසගෙන්. මේ ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාගේ මුල් කාලීන රසවත් අර්ථවත් නිර්මාණයක් ධර්මදාස වල්පොල කතේන මගලා තන ගොබමත කිනිකට අතුරාලා පිරිවර කඳු ගැට ඈතින් දිය පතකින් නිල් මහනෙලකින් කෙමියක පැණි පිරීලා මේ නැති සුඩකින් කඩිසර වැඩකින් ಅಂಬದಲು ನೆಲವಾ ನಿಕಮಲ್ ನಲವಾ තීත සුලං හමලා ජයසක තිඹලා වෙනතත් වයලා තේ විසි බෙර හඬවා මිසිලි හඬ දීලා මගේ ගම තිබි එන ඔබෙති පියනවා සිදුවහි නැහෙනවා කෙට අසුරායා සතුට පැන පැන යන සැඟ වෙන తాවකාලික දෙයක් කෙනෙකු අරලගී වැඩසටහනකට ලියූ මේ ගීතය ආචාර්ය අමරදේවයන් විසින් ගායනා කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ තනු හා සංගීත ලීලාවට අනුව මේ එම ගීතය ආචාර්ය අමරදේවයන් Thank you. ශ්‍රී ලංකාදරනේ තිසරණ සරණින් රූපාලනා ජනතා දිනේ දිනේ ජනතා දිනේ දිනේ දන පිනන සතර සංරාවතින් සත සිතගත තැන සේවා සංග වෙත ගුරු ගොවි කම් කරු බල ඇලියෙන් ජීව දිග සැර සේවා ජීව දිග සැර සේවා මිහිරිය නලලේ අන්ජන තිලකේ ශ්‍රී ලංකාදරනේ තිසරණ සරණින් උපාලනා ජනතා දිනේ දිනේ ජනතා දිනේ පල පල කල සුරු නර විරු කැල යලි එළ බිම ඉපදේවා මුදු ගුණෙන් තුකුන් තන නැනි කුරුන් ලෙස රන්දිව දිලිහෙවා රන්දිව දිලිහෙවා මිහිලිය නලලේ අංගන තිලකේ ශ්‍රී ලංකා දෙරණේ විසරණ සරණින් පාලනා ජනතා දිනේ දිනේ ජනතා දිනේ දිනේ ජනතා මල්පාරේ අවනඩුව රංජිත් අමරාවතී විසින් ලියන ලද කවියක් හොඳට හැඩට peeli කරලා දරමිටියක් බැඳා අම්මා සීරුවට ඒක මගේ හිස උඩ තිව්වා හරිම පාර කියලා දීලා මට යන්නයි කීවා ඒ පාරේ නෑවිත් මං මල් පාරේ ආවා කවුද හිතුවේ මල් පාරේ කම්බි වැටක් තිබුණා. කම්බි වැටේ පැටලීලා අලුත් ගවුම ඉරුණා. දරමිටියේ බැමි ලිහිලා සීසී කඩ හැලුණා. අම්මේ මං කියනකොටම බින් කලවර වැටුණා. උදයක් නෑ නොකල්හිම හිරු ගෙල සිඳ තිබුණා මල්පාරේ තැන් තැන්වල පෙති ඉහිවි තිබුණා. ඉවසන්නේ කොහොමද මං ඉකි බින්ද බින්ද ඇඬුවා කඳුළු වලට hina වෙවි සමනලේක් දිව්වා බුද්ධදාස ගලප්පති කවි මිහිර නමින් කාව්‍ය විචාර ග්‍රන්ථයක් පහුගිය දවසක ජනගත කළා මේ ඒ කවි පොතේ ਵਿਚාරයට ලක්වුණු කවියක් ඒ කවිය තුල ගැඹුණු අදහස ලෝකයේ ලංකා සමාජයේ බරපතල තේමාවක්. එය වෙනම කියවා තේරුම් ගන්න. ඉරිදා සංග්‍රහයට අප එක් කරන්නේ ලූෂන් බුලත් සිංහල කවියා. ඔහු බොහෝ ගැඹුරු රචනා ආත්මීය අත්දැකීම් පොදු බවට පත් කළ ලේඛකයෙක්. රූෂන් බුලසිංහල විසින් ලියන ලද මේ රචනය ගීපද මාලාව විශාරද ගුණදාස කපුගේ සංගීත වේදියා විසින් ආලෝලනය කළා මනහර මනෝරම්‍ය වූ තනුවකින් එම ගීතය ගායනා කළේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මේ එම ගීතය 1980 සරල ගී වැඩසටහනකටයි මේ ගීතය නිර්මාණය වූයේ මව් රට හැරදා යනු සංස්කෘත වචනයක්. එහි pāli රූපය අග්ගි වන අතර සිංහල රූපය ගින්නයි. අග්නි සංකල්පයට ඊටා දුර ඉතිහාසයක් තිබෙනවා. රිග් වෛදික සමාජයේ අග්නි සලකා තිබුණේ දේවත්වයෙන්. අග්නි අපේ ජීවිතයට අතිශය